ඒතර මේ පැහැදිලි කිරීම අතර වාරයේ තුර අපි මුල පටන් සාකච්ඡා කරගෙන ආවා විසුද්ධි මාර්ගයේ පළවෙනි නිර්දේශය සීල නිර්දේශය සීල නිर्देशය අවසන් වෙලා ඊළඟට අපි කතා කරන්න යෙදුන දුතාංග නිर्देशය ඊට පස්සේ දැන් අපි මේ විසුද්ධි මාර්ගයේ වැදගත්ම කොටසක් ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ කම්මට්ටාන ගහන නිर्देशය අපි කර්මාස්ථානයක් ලබා ගන්නා කෙනෙක් තමන් දැනුවත් විය යුතු කරුණු ඒ වගේම කමඨහනක් දෙන ගුරුවරයෙක් විසින් දැනගත් දැනගත යුතු කරුණු ආදී මේ සියල්ලම සංග්‍රහ වන කොටස. ඉතින් අපි මේ වැඩසටහනත් සමග මුලපතන් සහ සම්බන්ධ වුණා නම් Tamanගේ භාවනා කමඨහන් මග පිරිසිදු කරගන්න මේ වැඩසටහන මම හිතන්නේ ඕනෑම කෙනෙකුට මුලපතන් විස්තරයක් ලැබෙන වැඩසටහනක්. ඉතින් ඒ නිසා අපි ආරාධනය කරනවා හැම සිළු දිනාට මේක මුලපටන් පරිශීලනයේට යම් යෙදීමක් යෙදෙන්න කියලා. ඉතින් මෙතනින් ඉදිරියටත් අපි කතා කරන්නේ දැන් අදින් පසු අපි මේ සාකච්ඡා කරන කොටස් ටික අතිශය වැදගත් කමඨහන් පිරිසිදු කරගැනීමේදී. ඒ නිසා නිවන් මඟ ගමන් කරන්න බලාපොරොත්තු වෙන සත්පුරුෂයන් විසින් අනිවාර්යෙන් භාවනාවක් කළ යුතුමයි. ඉතින් මේ කළ යුතු භාවනාවට පදනම කොහොමද සකස් කරගන්නේ කියන එක මේ කම්මට්ටාන ගහන නිර්දේශය තුළ සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ආරාධනය කරනවා හැම සිළු දෙනාටම මේ වැඩසටහනත් සමග සාකච්ඡා කරමින් වැඩසටහන සමග එකතු වෙන්න කියලා. ඒ අනුව අපි සාකච්ඡා කරමින් ඉන්නේ කම්මට්ටාන ගහන නිර්දේශයේ චරිතානුකූල කර්මස්ථාන පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි සාකච්ඡා කරන්න යෙදුනා බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට මේ විශේෂ මාර්ගයේ දක්වලා තියෙන චරිත හයක් පිළිබඳව රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත කියලා චරිත හයක් පිළිබඳව බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒතර මේ චරිත හයෙන් අපි එක එක චරිත ලක්ෂණ කතා කරා මේ එක එක චරිත අපි හඳුනාගන්නේ කොහොමද? එතකොට තමන්ගේ චරිතය එහෙම තමන් ඇසුරු කරන පුද්ගලයාගේ චරිතය රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද අනාදී වශයෙන් හඳුනා ගන්න වැදගත් වෙන ලක්ෂණ මොනවද කියලාත් අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඊළඟට අපි කතා කරමින් ඉන්නේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරන්න යෙදෙන කොහොම නමුත් මේ චරිත පිළිබඳ මේ කියන කරුණු ටික ਸਰවාකාරයෙන්ම එතනින් අවසන් වෙන්නේ නැහැ. ඊට එහා ගිය චරිත පිළිබඳ කරුණු කාරණා අපිට දැනගත යුතු දේවල් තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම අපට පැහැදිලි කරගන්න බැරි වෙන නිසා අපි සඳහන් කරන්ට යෙදුනා මේ චරිත පිළිබඳ පැහැදිලි කිරීමේදී ඒ ඒ ගුරුවරයාට සිද්ධ වෙනවා තමන්ගේ එක්කෝ චේතෝපරිය ඥානයේ තියෙන ගුරුවරයෙකුට පුළුවන් තමන්ගේ ගෝලයා තමන්ගේ මේ භාවනාව ලබා ගන්න ශිෂ්‍යයෙක් ඒබඳු පුද්ගලයෙක්ද කියලා දැනගන්න. එහෙමත් නැත්නම් සිද්ධ වෙනවා තමන් ඇසුරු කරන සෙසු පුද්ගලයන්ගෙන් මේ චරිතය පිළිබඳව අහලා කරුණු කාරණා දැනගන්න කියලා. ඒතර මේ විදිහට තමයි අපි අවසාන වශයෙන් අවසන් කරන්න යෙදුනේ මේ චරිත පිළිබඳ පැහැදිලි කිරීම. දැන් අපි විසුද්ධි මාර්ගයේ මේ පාළි විසුද්ධි මාර්ගයේ අතේ තියෙනවනම් යම් කෙනෙකුට කියව ගන්න පුළුවන් පාළි විසුද්ධි මාර්ගයේ ඊළඟ කොටස ආරම්භ වෙන්නේ කිං චරිතස්සච පුද්ගලස්ස කිං සප්පායන්ති එත්ත කියලා. එතකොට කුමන චරිතයට කුමන පුද්ගලයාට කුමක් සප්පායයිද කියන කාරණේ තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ අනුව අපි අභිසාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එකිනෙක චරිතයට සප්පාය අසප්පාය භාවය අපි කොහොමද තීරණය කරන්නේ කුමක්ද සප්පාය කුමක්ද අසප්පාය කියන කාරණේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට කියනවා එත්තපන සේනාසනන්තාව රාගතරිතස්ස අභෝත වේදිකා බුම්මට්ටකං අකට භාරං තිනකුටි පන්නශාලාදීනං අඤ්‍යතරං රජෝකින්නම් ජතුකා භරිතං <clears throat> ඕලුග්ග විලුග්ගං අති උච්ඡං අති නීචං උච්ඡංගලං සාසංකං අසුචි විසම මග්ගං යත්ත මංච පීතම්ති මංකුණ භරිතං දුරූපං දුබ්බන්නං යං ඕලෝකෙන් තස්සේව jiguccha uppajjati tādisam sappāyam. උතරොන්න රාග චරිතයට සප්පාය ශේනාසනය පිළිබඳව පැහැදිලි කරනවා මුලින්ම. එතකොට දැන් මෙතනින් කියන්නේ අත්‍තරම අපි කැමති රාග චරිතය කැමති ශේනාසනය මොකක්ද කියලා නෙමෙයි. දැන් සමහර වෙලාවට Tamante හිතෙන්න පුළුවන් මම එහෙම ශේනාසනයට කැමති නෑනේ. ඒ නිසා මට මේක ගැළපෙන්නේ නෑ. දැන් මට රාගය ඇති වෙනවා. ඒ වුණාට මට මෙහෙම ශේනාසනයක මෙහෙම තැනක ඉන්න එක සුදුසු නෑනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් ශේනාසනයක් කියන එක අපි ගත්තොත් ගිහි පුද්ගලයන්ට Taman ඇසුරු කරන කුටි ශේනාසනය Taman ඇසුරු කරන කාමරය, ගෙය, ගෙදර වෙන්න පුළුවන් මේක. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් මම දැන් මට රාගය ඇති වෙනවා නිතරම ඒතර මම හැබැයි කැමති gedara මේ විදිහට නෙවෙයිනේ මෙන්න මෙහෙමනේ මගේ මම කැමති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ කියන්නේ එකිනෙක පුද්ගලයන් කැමති ආකාරය නෙමෙයි ඒ ඒ පුද්ගලයන්ගේ කමතහන වැඩෙන්න සුදුසු වන ආකාරය මොකද්ද කියන එක. ඒ අනුව කියනවා රාග චරිතයේට සුදුසු වන සෙනසුන සුදුසු වන සප්පාය සේනාසනේ කොහොමද? අපිට කියනවා අබේත වේදිකං අතිරිෂු වේදිකාවක් තියෙන. ඒ කියන්නේ මේ කුටිසේනාසනය ඒ තරම්ම ඉතාම හොඳට පිරිසිදුව මනාව සකස් කරපු එකක් නෙවෙයි ටිකක් අපිරිසිදුනත් ඒක සප්පායයි රාග චරිතයට. ඒ කියන්නේ පිරිසුදු දේ අසප්පායයි කියලාම නෙමෙයි. හැබැයි පිරිසුදු දේට වඩා අපිරිසුදු දේ කමඨහන වඩන්න රාග චරිතයට හොඳයි. මොකද පිරිසිදු දේ තුළ ඔහු ඇලෙනවා. ඒ නිසා. ඉතින් ඒ නිසා අදෝත වේදිකා බුම්මත්තකම් බුම්මත්තකම් කියලා කියන්නේ උඩුමහලක් සුදුසු නැහැ. ඒ කියන්නේ පත්තු කුටියක උඩ තත්ත්ව කියන එක රාග චරිතයට ඒ තරම් සුදුසු නෑ. සුදුසු වෙන්නේ ඔහුගේ කමඨහන්ට ගැළපෙන්නේ බිම තියෙන කුටියක් කියලා කියන එකයි බුම්මාත්තකම්. අපිට පබ්බහාරම් කියලා කියන්නේ පබ්බහාර කියලා කියන්නේ මේ පර්වත පර්වත කොටස් තියෙනවා මේ පර්වතයක යම් පර්වත මුදුනක් ඉදිරියට නෙරා ඇවිල්ලා තියෙනවා නම් ඉස්සරහට නැමිලා තියෙනවා නම් එහෙම පර්වතයට කියනවා පබ්බහාරයක් කියලා. ඒ පබ්බහාරය මේ පර්වතයකින් ඉදිරියට දැන් ගුහාවක් වගේ ඇවිල්ලා තියෙන ගුහාවක් කියන්නේ ඇතුළත මේ සකස් වෙච්ච එකක්. ඇතුළත හාරල වගේ තියෙන එක තමයි ගුහාවක් කියන්නේ. පබ්බහරයක් කියන්නේ පර්වතයේ එළියට නෙරා ගිහිල්ලා තියෙනවා නම් ඒ කොටස. ඒතර මේ වගේ පර්වතයක ඒක අකට පබ්බහරම් කියලා කියන්නේ බිම මනාව පරිකරණ කරලා බිම මනාව අපිටම සිමෙන්ති දාලා හරි මොනවා හරි කරලා බිත්ති බැඳලා, දොරවල් හදලා මේ විදිහට කරපු නැති මේ විදිහට සකස් නොකළ පබ්භාරයක් සුදුසුයි කියනවා රාගී චරිතයට. ඒතර ඒකෙන් අදහස් කරන්නේ එහෙම පබ්භාරයක් නැත්තම් සාමාන්‍ය කුටි සේනාසනයක් උනක් තියෙනවා නම් ඒ සේනාසනය සප්පායයි බිම බිත්ති ආදිය මනාව පරිකර්ම කරලා ඒ කියන්නේ මනාව කපරාරු කරලා බිම සිමින් තිදාලා ඒ විදිහට සකස් නොකර තන මේ රාග චරිතයට භවනා කරන්න කර්මස්ථාන වඩන්න සප්පයයි කියලා කියන්නේ. ඒ වගේම තිනකුටි පන්නශාලාදී නම් අඤ්‍යතරං එක්කෝ තනකුල තිනකුටියක් ඒ කියන්නේ තිනකුටියක් කියන තනකුල කියන්නේ පිදුරු ආදී සෙවිලි කළ කුටියක්. එහෙම නැත්නම් පන්නශාලා පන්නශාලා කියලා කියන්නේ අපි පන්නශාලා කියන වචනය සිංහලයට පරිවර්තනය කරාම පන්සල. ඒකට පන්සල කියන්නේ දැන් අද අපිට පන්සල කිව්වහම පන්සල කියන වචනෙන් අද අපිට වැටහෙන එකක් තියෙනවා. නමුත් ඒක නෙමෙයි මෙතන පන්සල කියලා කියන්නේ. අපි යම් කිසි කොළ අතු ආදියක් සෙවණි කරලා හදලා තියෙන විහාරස්ථානය කියන පන්සලක් කියලා. යම් කුටයක් හදලා තියෙන්නේ අපිට පොල්ලක හිවිලි කරලා නම් අන්න පන්සලක්. ඒතර ඒක තමයි ඒ අදහස තමයි අතරම් පන්සල කියන එක තුල තිබිලා ඒක වර්තමානයේ වෙනකොට පන්සල කියන වචනය තුල අපි ග්‍රාමාන්ත විහාරස්ථාන එතකොට ආරණ්‍ය සේනාසන කියන්නේ ග්‍රාමාන්ත සාමාන්‍ය සේනාසනවල නැතුව අනෙක් සේනාසනයක් කියන්නේ මේ බෙදීමකට අපේ සිතෙන් අපි ඇති කරගත්ත බෙදීමක් තියෙනවා. ඒක ඉතින් වර්තමාන ව්‍යවහාරයත් එක්ක. නමුත් පන්සල කියන වචනේ තේරුම මේ පොල් අතු, තල් අතු ආදී 12 සෙවෙනි කරපු විහාරස්ථානයක්, කුටියක් ආදියක්. ඒ වගේම රජ උකුන්නම් භූමිය ගැවිසිලා තියෙන තැන. ඒ වගේම ජතුකා බරිතම් ජතුකා භරිතං කියලා කියන්නේ වවුලන් විසින් ගැවසෙන තැනක්. ඒ වගේම ඕලුග්ග විලුග්ගං ඒ කියන්නේ යම් කැදී බිදී ගිය කොටස් තියෙන තැනක්. ඒ වගේම අති උච්චං ඊතා උසා උස් උසනසුණක්. එහෙම නැත්නම් අති නීචං ඊතාම පහත් මිටිසේනාසනයක්. උච්චංගලං උච්චංගලම් කියලා කියනවා උච්චංගලම් කියන වචනය පැහැදිලි කරන තැන කියනවා ඡායූධක රහිත වූ තැනක් කියලා මේ සම්නේ කියනවා. ඒ කියන්නේ රළු කියන අදහසක් තමයි මෙතන කියන්නේ උච්චංගලම් කියන්නේ. ඉතින් මනාව හොඳ ගස්යට සෙවණක් තියෙන, එහෙම නැත්නම් හොඳ පිරිසිදු වතුර තියෙන, එහෙම තැනක් නොවන තැනක් කියන එක තමයි උච්චංගලම් කියලා කියන්නේ. ඊට පස්සේ ශාසංකං සිංහයන් ව්‍යාග්‍රයන් ආදී නපුරු සතුන් පිළිබඳව සැක ඇතිවන තැනක්. ඒ වගේම අසුචි විෂම මග්ගං අපිරිසිදු වූ විෂම සම නැති මාර්ගයක් තියෙන. ඒ වගේම යප්ප මංච පීඨම්පි මංකන බරිතං දුරූපං දුම්බන්නම්. ඇඳ පුටු ආදිය උනත් ටිකක් මකුණු ආදිය ඉන්න දුරු දුර්වර්ණ වෙලා තියෙන විරූපී වෙලා තියෙන ඇඳ පුටු තියෙන. කොහොම තැන. ඒ වගේම යම් ඕලෝකෙන් පස්සේ jigucca උපජ්ජති බලන කෙනාට පිළිකුලක් ඇති වෙන මට්ටමේ දෙයක් වුණත් අන්න එහෙම දෙයක්ුත් මේ රාග චරිතයට සුදුසුයි කියලා කියනවා. එතකොට රාග චරිතය පිළිබඳව අපිට සඳහන් කරනකොට රාග චරිතයගේ කමඨහන වදන්න සුදුසු ශේනාසනය සුදුසු කුටිය කොහොමද කියලා කියනවනම් මෙන්න මේ විදිහට ඊටාම පිරිසිදුව සකස් කරපු මනාව තියෙන කුටයක් නෙමෙයි ඔහුගේ භාවනාවට වඩාත් සුදුසු වෙන්නේ මොහොම තැනක් කියලා කියනවා. ඒකට හේතුව තමයි ඒකට හේතුව පැහැදිලි කරන්නේ එබඳු තැනක, ඒ කියන්නේ මනාව සකස් වෙච්ච තැනක් තේනවා නම් ඔහුගේ හිත ඒකට ඇලෙන්න පුළුවන්. ඒකට ඇලිලා මේ ඇලීමත් එක්ක තමන්ගේ කමටහන වැඩි වීම බාධාවක් ඇති වෙනවා. නමුත් මේ විදිහට මනාව සකස් කරපු තැනක් තියෙනවා නම් එතකොට ඔහුගේ සිත එතෙන්ට ඇලෙන්නේ නෑ ඇලීම අඩු වෙනවා. ඊට මෙන්න මේ විදිහට රාග චරිතයට සුදුසු දෙන සුදුසු දේ පැහැදිලි කරලා ඊට පස්සේ කියනවා කොහොමද ද්වේෂ චරිතයට මොනවද සුදුසු වෙන්නේ කියලා. අ මෙතන එක කොටසක් අතරම අපිට මට මගහැරිලා තියෙනවා. ඒ මගහැරිච්ච කොටස අපි පැහැදිලි කරොත් ඔව් සේනාසන ගැන විතරයි මම මගේ සටහන්ට අත්තර මට දාගන්න පුළුවන් වෙලා තියෙන්නේ අනිත් කොටස මම මේ පිටු පෙරලනකොට යම් කිසි විදිහකට මග හැරිලා තියෙනවා ඒ කොටස මත අපි පැහැදිලි කරගෙන යන්න නිවාස පාරුපණං හදන පොරවන සිවුරු ආදී ගැන කියනවා අන්තච්චින්නම් තෝලම්බ විලම්බ සුත්ත කාකින්නම් ජාලපූව සදිසං ශානිවිය කර සම්පස්සං කිලිත්තං භාරිකං කිච්ච පරිහරණං සප්පායං එතකොට කියනවා රාග චරිතයේ හදන පොරෝනා සිවුරු ආදී කොහොමද සැප වෙන්නේ කොහොමද මේ සප්පාය වෙන්නේ අපිට කියනවා අන්තච්චින්නම් සමහර වෙලාවට අගින් පොණින් ඉවිලා තියෙන එකක්. ඒ වගේම ඕලම් විලම්භ සුත්තකාකින්නම් ඒ කියන්නේ තනින් තනින් නූල් එල්ලෙන එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ජාලපූව සදුසං හරියට එතන කියනවා ජාලාකාරයෙන් කරන ලද අපූප જાතිකක්. ඒ කියන්නේ එක්තරා විදිහකට ඒ හඳින පොරවන සිවුර ආදිය කියන එක සඳහන් කරන්නේ දැලක් වාගේ සකස් කරපු එකක් ඒ වගේම දැල් ආකාරයෙන් ශානිවිය කරසම්පස්සම් කියන්නේ හරියට නිකන් අර තිර ප්‍රාකාරයක් වාගේ ටිකක් රළු ස්පර්ශයක් තියෙන තැනක් කියලා කියන්නේ. ඒ වගේම දුක් පහසක් තියෙන තැනක්. ඒ කියන්නේ රළු ස්පර්ශයක් තියෙන Tamanට පරෝගත්තාම ටිකක් අර ඊටාම හොඳ පහසුකමක් දැනෙන තැනක් නෙවෙයි. එහෙම නොවන තැනක් සුදුසු නොවන දෙයක් සුදුසුයි කියලා කියන්නේ. පත්තෝපි පාත්‍රය ගැනත් කියනවා දුබ්බන්නෝ මත්තිකාපත්තෝවා ආනි ගන්තික හතෝවා. එතකොට කියනවා දුර්වර්ණ වෙච්ච නැති පාත්‍රයක් සුදුසුයි කියනවා. ඒ වගේම පාත්‍රය කැඩිච්ච තැන්වලට බැඳුම් දාලා ඒ කැඩිච්ච තැන් පාස්සලා සකස් කරපු සිවුරක් මේ මේ පාත්‍රයක් හොඳයි කියනවා. ඒ වගේම එහෙම සමහර වෙලාවට යකඩ පාත්‍රයක් වුණත් එහෙම යම් ආකාරයකට කැඩිලා බිඳිලා ඒවා කැඩිච්ච බිඳිච්ච තැන් මූට්ටු කරලා පාස්සලා හදලා තියෙන යකඩ පාත්‍රයකුත් හොඳයි කියලා කියනවා. ඒ වගේම දුෂ්ෂන්තනෝ ශීෂ කපාලමිව jigicchෝ වට්ටති. ඒ වගේම හරියට නිකන් හිස් කබලක් වාගේ මනාව සතහන් නැති පාත්‍රයක් වෙනවා නම් එහෙම පාත්‍රයක් රාග චරිතයට සුදුසුයි කියලා කියනවා. වික්කාචාර මග්ගෝපි අමනාපෝ ආස අනාසන්න ගාමෝ විසුමෝ වත්තති. පින්ඩපාත යන ගම කියන එකත් ගොඩාක් සේනාසනයට ළඟ නොවන ටිකක් දුර තියෙන ඒ වගේම විෂමෝ එකම විදිහකට පිළිවෙලකට නැති ගමක් නම් අන්න එහෙම ගමක් රාග චරිතයට සුදුසුයි සප්පායයි කියලා කියනවා. වික්කාචාර මාර්ගය ගැන සඳහන් කරන්නේ ඉස්සෙල්ලාම මාර්ගය මනාව සකස් කරපු නැති විෂම මාර්ගයක් නම් සුදුසුයි. වික්කාචාර ගාමයේ ගැන කියනවා වික්කාචාර ගාමෝපි යත් මනුස්සා අතස්සන්තාවිය චරಂತಿ. යත්ත ඒක කුලෝති විකං අවදිත්වා නික්කමනං ඒහි බන්තේ ආසනාශාලම් ප්‍රවේශෙත්වා යාගුබත්තං දත්වා ගච්ඡන්තා ගාවින්ගේ වජේ ප්‍රවේශෙත්වා අනවලෝකිත්වාව ගච්ඡන්ති තාදිසු වත්තති රාග චරිතයට සුදුසු ගම ගැන කියනවා සමහර වෙලාවට එක gedarat පින්න පාතය මදි වෙනවා. මදි වුණාම තව තවත් දේවල් වලට යන්න වෙනවා. එක තැනකින්ම එන්න ස්වාමීනි කියලා වෙලා තමන්ගේ gedara ඇතුළට වඩම්මවලා ආසන පනවලා හොඳට පින්න පාතය පිළිගන්නවා එහෙම තනක් සුදුසු නැහැ කියලා කියනවා. එහෙම නැතිව අපිට තියෙනවා මේ ගෙදර පින්න පාතේ මදි වුණාම එහා ගෙදරට යන්න කියනවා. ඒ ගෙදරටත් යනවා. ඒ ඊළඟ ගෙදරටත් යනවා. සමහර වෙලාවට එහෙම ගියාම ඒත් මදි වෙලා කියන ස්වාමීනි එන්න මේ මේ දානශාලාවට ගිහිල්ලා දානශාලාවේ කැඳබක් ආදී දෙන එතන වළඳන්න කියලා ඒ විදිහට දන් ගමේ තියෙන ආසන ශාලාවලක දානේ වළඳන්නත් සිද්ධ වෙන මට්ටමක් නම් අන්න එහෙම තැනක් අපිට කියනවා සුදුසුයි කියලා. ඒතර සමහර වෙලාවට ගම්මෝ ඇවිල්ලා මන ස්වාමීන් වහන්සේ පින්ඩ පාත වැළඳනකොට දකින්නවා දැක්කට ඒ මිනිස්සු හරියට නිකන් අර කියනවා ගාවින්ගේ වජේ ප්‍රවේශෙත්වා අනුවලෝකෙත්වා අවගච්ඡanti. එතකොට කියනවා සමහර වෙලාවට දාන ටිකක් වුණත් පිළිගන්නලා ස්වාමින්වහන්සේත් එක්ක මෝන දිහා බලන්නවත් නැතුව ඔහේ ආපව හැරිලා යනවනම් ඒ බඳු මිනිස්සු ඉන්න ප්‍රදේශයක් මේ රාග චරිතය සුදුසුයි කියන. එහෙම නැතුව ඇවිල්ලා දාන ටික පූජා කරලා දාන ටික පිළිගන්නලා ස්වාමීන් වහන්සේත් එක්ක බොහෝම සමීප විදිහට හැසිරෙනවා නම් ඒ බඳු කෙනෙක් රාග චරිතයට සුදුසු නැහැ. ඒබඳු ගමක තියෙන ගමක් පින්ඩපාතයට සුදුසු නැහැ කියලා කියනවා. පරිවිෂණ මනුෂ්‍යාපි ඊට පස්සේ දානේ බෙදෙන මිනිස්සු ගැන දානේ සමහරලාට දැන් දාන ශාලාවකට යනවනම් දාන ශාලාවේදී දානේ බෙදෙන මිනිස්සු ගැන කියනවා. දාශාවා කම්මකාරාවා දුබ්බන්නා දුද්දසිකා කිලිත්ත වසනා දුග්ගන්ධා ජේබුච්චා එතකොට නාසයෝ කම්කරුවෝ ඒ වගේම දුර්වර්ණ මිනිස්සු හැත අය දුද්දසික දකින්නේ විතරක්ම ප්‍රසන්න නොවන අය කිලිත්ත වසනා බොහොම කිලිතිව වාසය කරන අය දුක්ගන්ධා සමහර ලාවට දුගඳ හමන මිනිස්සු ජීගුච්ඡා පිළිකුල් සහගත අය යේ අචිත්තිකාරේන යාගවත්තං චද්දිත්තාවිය පරිවිසන්ති සමහර වෙලාවට ඒ තරම්ම අපිට කැමැත්තෙන් නොවේ වාගේ අකමැත්තෙන් වාගේ නිකන් කැඳබත් ආදී නිකන් විසි කරලා යනවා වාගේ ඉන්න මිනිස්සු අන්න එහෙම මිනිස්සු දානශාලාවක් ඉන්නවනම් එබඳු මිනිස්සු මේ රාග චරිතයට සප්පයයි කියලා කියනවා. එහෙම නැතුව මිනිස්සු බොහෝම පිළිවෙලට හැඳ පෙරවගෙන බොහෝම ප්‍රසන්න විදිහට ඇවිල්ලා දාන පිළිගන්නනකොට මේ රාග චරිත පුද්ගලයාට ඒ පිළිබඳව යම් කිසි විදිහකට ඇලීමක් ඇති වෙන්න පුළුවන් රාගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කරන යාගු භත්ත කද්ද කම්පි ලෝකං දුබ්බන්නම් සමාස පුද්රූෂක කාණාජකාදිමයන් පූතික පූතිතක්ක බිලංග චින්න සාකසූපේයන්. එතකොට කියනවා කැඳබත් ආදියක් පිළිගන්නවා නම් ඒ කැඳබත් ඒ වගේම කැලිලි ආදිය තියෙන දේවල් ලෝකම් රූක්ෂ දේවල් තමයි හොඳ කියන දුම්බන්නම් බලන්න ඒ තරම්ම ලක්ෂණයට පේන්නේ නැති දුර්වර්ණ වෙච්ච දෙයක් ඒ වගේම දුබ්බන්නම් සාමාක කුද්රූෂක කනාජක ආදීමයන්. එතකොට සාමාක කියලා කියන එක බොඩ හඹු ආදිය කියලා කියනවා. බොඩ ආදියෙන් සකස් කරපු කුද්රූෂක කියන කුද්රූෂක ධාන්‍ය වර්ගය කියලා කියන එක. ඒක ඇතරම අද වර්තමානයේ අපි හරියටම කුද්රූෂක ධාන්‍ය වර්ගය කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. මේ අමු එහෙමත් නැත්නම් ඒ වාගේ ධාන්‍ය වර්ගයක් කියන සමහර ලාවට පුරක්කම් වැනි දෙයක් වෙන්නත් පුළුවන් ටිකක් පළු ධාන්‍යයක් කියලා තමයි සඳහන් කරන්නේ. උදේ ඒ කුද්දූෂක වැනි ධාන්‍ය වලින් සකස් කරපු කාණාජ කාණාජකාදීමයන්. එතකොට සමහර වෙලාවට ඒ කියන්නේ නිවුඩුහාල් ආදීන් කරපු මේ කනාජකම් බිලංගු දුතියන් කියලා සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාට බොහෝම රූක්ෂ දාණය පිළිගන්නවා කියලා සඳහන් කරනවා කාඩි හොදි බතුයි නිවුඩුහාලයි කියලා. ඒතර කනාජික කියලා එතන කියන්නේ නිවුඩුහාලේ. අන්න ඒ නිවුඩුහාලේ බත ටිකක් රළුයි වළඳන්න ඒ තරම්ම ප්‍රියක් ඇති වෙන්නේ නැහැ. එබඳු දේවල් තමයි රාග චරිතයට සප්පායයි කියලා කියන්නේ. එතකොට බිලංග බිලංග කියලා කියන්නේ මේ කාඩි හොදි කියලා කියන ඒවා කාඩි හොද්ද කියන එක අපි ඇත්තටම දන්නේ නැහැ. නමුත් මට ස්වාමීන් වහන්සේ කෙනෙක් මතක් කරා මේ බුරුමේ තියෙනවා කියලා කාඩිහොද්ද කියන ආහාරයක් තියෙනවා කියලා. එතකොට පූති තක්කන් එතකොට මෝරු ආදිය ටිකක් කුණු වෙච්චි එහෙම නැත්නම් යාල්පන ගිය මෝරු ආදිය තියෙනවා නම් ඒව සුදුසුයි කියලා කියනවා. ජෙන්න සාක සූපේයන් එතකොට ඒ කියන්නේ සමහර වෙලාවට යම් යම් සොල ආදියක් තියෙනවා නම් ඒ කොළ මැල්ලුම් ආදිය කොළ ಜಾති ගොඩාක් කලවම් කරලා හදාපු කොළ මැල්ලුම් ආදිය සප්පායයි කියලා කියනවා. ඒ වගේම කියනවා යම්කින්චි දේව කේවලං උදර පූර්මත්තං වත්තති. තමන්ගේ කුසට ඇති වෙන කුස පිරෙන්න ඇති වෙන ප්‍රමාණය විතරක් දෙනවනම් අන්න ඒක සුදුසුයි කියලා කියන ගොඩාක් බොහෝ ආහාර පිළිගන්වන එක රාගචරිතයට සප්පාය නැහැ කියලා කියනවා. ඉරියාපතෝ පිස්ස තානං වා චංකමෝ වා වට්ටති. ඒකට ඉරියව්වක් කියනවා සිටීම සහ සක්මන කියන ඉරියව් දෙක මේ රාජචරිතයට සුදුසුයි කියලා. ආරම්මණං අරමුණ විදිහට අපි ගන්න කමතහන අරමුණ ගැන කියනවා නීලාදීසු වන්න කසිනේසු යම්කින්චි අපරිසුද්ධ වන්නං අන්න නිල් ආදී යම්කිසි වර්ණ කසින තියෙනවා නම් ඒ වර්ණ කසින අතරේ යම් අපරිශුද්ධ වන්නන් පිරිසුදු නැති ටිකක් අපිරිසිදු වර්ණයක් තමයි සුදුසු වෙන්නේ කියලා කියනවා රාග චරිතයට. ඒතර මෙන්න මේ විදිහට අපිට රාග චරිතයට සප්පාය ශේනාසන පිළිබඳව, ඒ වගේම සප්පාය පිණ්ඩපාත යන ගම පිළිබඳව, පාත්‍ර ආදී පරිස්කාර පිළිබඳව, ඊට පස්සේ ආහාරය පිළිබඳව සහ කමතහන පිළිබඳව අපි අපිට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනවා. ඊළඟට කියනවා දේශ චරිතස්ස කියලා වුණොත් දේශ චරිතයට සුදුසු වෙන දේවල් මොනවද කියලා පැහැදිලි කරනවා. අපිට එතනදි කියනවා දෝෂ චරිතස්ස සේනාසනං නාති උච්ඡං නාති නීචං ඡායුදක සම්පන්නං සවිභක්ත විත්තිප්පම්බ සෝපානං සුපරිනිච්චිත මාලා කම්ම ලතා කම්මං නාරා විද චිත්ත කම්ම සමුජ්ජලං යනාදි වශයෙන් සඳහන් කරනවා. ඒතර ද්වේෂ චරිතයේ සේනාසනය අපිට කියන නාති උච්ඡං ගොඩාක් උස සේනාසනය සුදුසු වෙන්නේ නැහැ කියලා කියනවා. නාති නීචං ගොඩාක් පහත් සේනාසන නැත්නම් මිටි සේනාසන සුදුසු වෙන්නේ නැහැ කියනවා. ඡායුදක සම්පන්නං ද්වේෂ චරිතයේ සුදුසු සේනාසනය ඒ අසල ගස්මනාව තියෙනවා නම් සෙවණ තියෙනවා නම් ඊටාම පිරිසිදු ජලය ආදිය තියෙනවා නම් අන්න එහෙම සෙනසුණක් ඔහුට සුදුසුයි කියනවා. සුවිභක්ත විත්තිත්ම්බ ශෝපාණං. එතකොට මනාව බෙදපු බිත්ති කණු ආදිය තියෙන එපත තම් පඩි පෙළවල් හිනිමග සෝපාන ආදී මනාව තියෙන තැනක් සුදුසුයි කියලා කියනවා. සුපරිනිත්තිත මාලාකම්ම ලතාකම්මං මනාව නිම කරපු මල්කම් ලියකම් කියන තැනක් සුදුසුයි කියලා කියනවා. ඒ වගේම නානවිත චිත්තකම සමුජ්ජලං නොයෙක් චිත්‍ර කර්ම තියෙන තැනක් චිත්‍ර කර්ම වලින් විසිතුරු කරපු තැනක් සුදුසුයි කියලා කියනවා. ඒ වගේම සම ශෙනිද්ද මුදු භූමි තලං සමවෙච්චි සිනිදු මෘදු බිමක් තියෙන තැනක් සැනසුණක් සුදුසු කෙනෙක්. කියන්නේ දැන් අද වර්තමාන විදිහට මනාව බිම මේ ටයිල් ආදියක් සකස් කරලා ඒ විදිහට හදපු ඊටාම සිනිදු පරිසරයක් තියෙනවා නම් ඒ පරිසරය ද්වේෂචරිතයට සුදුසුයි කියලා කියනවා. බ්‍රහ්ම විමාන දිව කුසුමදාම විචිත්‍රවන්නම් හරියට බ්‍රහ්ම විමානයක් වාගේ මල්දම් ආදීන් විසිතුරු කරපු තැනක් සුදුසුයි කියලා කියනවා. ඒ වගේම චේලා විතාන සමලං කෘතං හරියට උඩුවියන් ආදීනුත් අලංකාර කරපු තනක් සුදුසුයි කියලා කියනවා. ඒ වගේම සුපඤ්ඤත්ත සුචි මනෝරමත් මනෝරමත්තරණ මංචපීතං එතකොට මනංගව පනවපු ඇඳපුටු ආදී පිරිසිදු සිත්කලු ඇතිරිලි අතුරුපු මනාව පනවපු ඇඳපුතු ආදී තියෙනවා නම් එහෙම තනක් සුදුසුයි කියලා කියනවා. ඒ කියන්නේ ඇඳට මනාව ඇඳ ඇතිරිලි දාලා ඊටාම ලස්සනට ඇඳ ඇතිරිලි දාලා බොහොම සිත් ඇද ගන්නා විදිහට සකස් කරපු සේනාසනයක් නම් සුදුසුයි කියලා කියනවා. ඒ වගේම පත්තකත් වාසත්හාය නික්කිත කුසුම වාසගන්ධං සුගන්ධං තන තන සුවඳ ගන්වන්න නොයෙක් නොයෙක් සුවඳ දේවල් කියලා තියෙනවා නම් සුගන්ධයන් කියලා තියෙනවා නම් එහෙම තනක් සුදුසුයි කියලා කෙනෙක් කියන්නේ දැන් අද වර්තමානයේ හැටියට දැන් ඉස්සර තමයි මේ කියන්නේ මෙතන කියන්නේ මල් සහ වක්ෂුණු ඒක අපිට පාලියෙන් කියන්නෙම කුසුම වාසගන්ධන් කියලා කුසුම කියලා කියන්නේ මල් සුවඳ එන මල් සැන්තන් වල තියලා තියෙනවා වාසගන්ධන් කියලා කියන්නේ යම් යම් සුවඳවත් ද්‍රව්‍යයන් වත්සුණු කියලා කියන්නේ මූණේ ගන්න සුවඳවත් දේවල් ඒ වාගේ දේවල් තියලා තියෙනවා. අද වර්තමානයේ නම් මේ වායුව සුවඳවත් කරන්න යාම ප්‍රශ්න වාගේ යම් යම් දේවල් තියෙනවා. එහෙම දැන්. ඒතර ඒ වාගේ දේවල් තියෙන සුවඳ හමන දේවල්. ඒ වගේම යම් දර්ශනවත් තේනේව පීති කාමොජ්ජං ඥානං ජනයති ඒව රූපං සප්පායං. දැකීම මාත්‍රයෙන්ම ප්‍රීති ප්‍රමෝදය උපදවන සෙනසුනක් තියෙනවා නම් අන්න ඒ සෙනසුන තමයි ද්වේෂ චරිතයට සුදුසුයි කියලා කියන්නේ. ඒතර රාවි චරිතයේ ශේනාසනයේ අපිට කියවේ එයාගේ ශේනාසනය දැක්කහම ඊටාම සිත් ඇදගන්නා සුළු තැනක් නෙමෙයි. ඔහුට සප්පාය ශේනාසන. නමුත් දැන් සාමාන්‍ය හැසිරෙන ආකාරයේ හැටි අපි කියව රාග චරිතයගේ ලක්ෂණය තමයි එයා ඇඳ පුටුව සකස් කරත් රැලි නැති වෙන්න බොහෝම ලස්සනට මනාව සකස් කිරීම තමයි ඔහුගේ කටයුත්ත. හැබැයි ඔහුට සප්පාය වෙන්නේ එහෙම නොවන තරම්. ඒතර මේක දෙක එකට ගැටෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතනදි කියන්නේ දැන් අපි තමන් දන්නවා නම් තමන්ගේ චරිතේ රාග චරිතයක් කියලා. එතකොට තමන් මේ විදිහට දැන් මම කැමැති යන්නේ ඊටාම මම රාග චරිතයක් මම කැමැති ඊටාම ලස්සන්ට පිළිවෙලට හදලා තියෙන සේනාසනයකට පිළිවෙලට සකස් කරලා තියෙන ඇඳ පුටුවලට ඒ නිසා මට එහෙමම ලැබෙන්න ඕනේ කියලා හිතලා අපි එහෙම තැනක් හොයාගෙන යනවා නම් අන්න රාග චරිතයක භාවනාවට ඒක සුදුසු නැහැ ඔහු කල යුත්තේ තමන්ගේ තියෙන තැන තමන්ට සප්පාය වෙන්නේ පිළිවෙලකට නැති තැනක් නම් පිළිවෙලකට නැති තැනක සප්පාය විදිහට සොයාගෙන එතන තමන්ට සුදුසු විදිහට සකස් කරනවා. අන්න එතකොට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික යටපත් වෙලා තමන් තමන්ගේ කෙලෙස් ටික මැඩගෙන භාවනාවට සුදුසු පරිසරයක් ගොඩනගා ගැනීම හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අර තමන්ට ගැළපෙන්නේ මම කැමති මෙහෙම තැනකට මම ඊටාම් පිරිසිදුව ඉන්න කැමති ඒ නිසා මට පිරිසිදුවම තියෙන තැනක් පිළිවෙලටම තියෙන තැනක් යන්න ඕන කියලා මේ රාග චරිතය එහෙම තැනක් හොයාගෙන ගියාම ඔහු ඒකට ඊළඟට ඇලෙනවා. ඔහු ඇලෙලා හැමදාම ඒක පිරිසිදු කර කර පිළිවෙල කර කර ඉන්න එක තමයි ඔහුගේ වැඩ කටයුතු වෙන්නේ. එහෙම නැත්නම් භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් පැත්තෙන් කමඨහනක් දෙන ගුරුවරයෙක් ආචාර්යවරයෙක් දැනගන්න ඕනේ මේ පුද්ගලයා රාග චරිතය රාග චරිතයක් නිසා ඔහුට ගැළපෙන්නේ මෙන්න මේ වායු කුටියක්. ඒතර තමන්ගේ සෙනසුනේ තියෙන්න පුළුවන් අර පිළිවෙලක් නැති එබඳු කුටි තියෙන්න පුළුවන්. අන්න එතකොට ඔහුට දෙනවා එහෙම සෙනසුනක් දෙනවා. එහෙම සෙනසුනක් දීලා ඒකේ ඉඳගෙන වැඩ කටයුතු කරගෙන යන්න කියනවා. අන්න එතකොට ඔහුගේ කෙලස් ටික යම්කිසි විදිහකට යටපත් කරගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. හැබැයි ඔහු ඉන්න තැන තමන් පිළිවෙල කරගත්තට කමක් නැහැ. දැන් තමන්ට ලැබිලා තියෙන පිරිසුදු නැති තැනක්. ඉතින් එතන හොඳට පිරිසුදු කරගෙන ඉන්නකොට තමන්ගේ කෙලෙස් ටික ඒක ඔස්සේ යටපත් කරලා යන්න ගන්නවා. හැබැයි දේශචරිතයට අපි දේශචරිතය ඉන්න තැන කැමැතිම එයා පිළිවෙලකට ඉන්න දෙවි. ඔහු ඉන්න තැන සමහර ලාවට අපිරිසුදු කරනවා, අපිළිවෙල විදිහට තියාගෙන ඉන්නවා. එතන අපි හිතනවා මෙන් මොහු අපිළිවෙලට නින්නේ කියලා. අපි එයාට දෙනවා එහෙම අපිළිවෙල සේනාවස නැහැ දෙනවා. දුන්නහම ඔහු ඒකත් එක තවත් ගැටෙන්න ගන්නවා. ගැටිලා ඔහුගේ භාවනා කමටහන් වැඩෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපිට කියන්නේ ඒකයි ද්වේෂ චරිතයට සුදුසු වෙන්නේ ඊටාම පිළිවෙලට හදලා තියෙන පිළිවෙලට සකස් කරලා තියෙන ශිනිඳු සම ආකාරයේ තියෙන පිරිසිදු තැනක් තමයි ඔහුගේ කමටහන් වදන්න සුදුසු වෙන්නේ. ඒතර ඒක දැකපු මාත්‍රේම Tamanට සිතට ප්‍රීති ප්‍රමෝදයක් උපදවන තැනක් බවට පත් වෙන්න ඕනේ. එවාගෙදි කියනවා සේනාසන මග්ගං ගැන කියනවා පස්සපන සේනාසනස්ස මග්ගෝපි ඔහුගේ සේනාසන මාර්ගය කියනවා සම් පරිශ්‍රය විනින් මුතු සුචි සමතලෝ අලංක අලංකත පටියත්තෝ වත්තති එතකොට උවදුරු වලින් තොර වෙච්චි පිරිසිදු වෙච්චි සමතලා කරපු අලංකාරවත් මාර්ගයක් තියෙනවා නම් තමගේ සේනාසන මාර්ගය එහෙම තැනක් සුදුසුයි කියලා කියනවා ඒ වගේම කියනවා ද්වේෂ චරිතයාගේ පරිස්කාර පිළිබඳ විස්තරයක් කියනවා. ශ්‍රේනාශන් පරික්ඛාරෝ පෙත්ත කීට මංකුණාදී මංකුණ දීඝ ಜಾති මෝසිකාදීන නිශ්චය පරිච්ඡින්දනතරං නාති බහුකෝ ඒකම් මංච පීඨමත්මේ වත්තති. ශ්‍රේනාශන පරිස්කාර වෙන්නේ අපිට කියනවා කීට මංකුණා මංකුණ දීඝ ಜಾති මෝසිකාදීන නිශ්චය පරිච්ඡින්දනතරං සමහර වෙලාවට දැන් බිම නිදාගත්තොත් බිම නිදා ගන්න පුද්ගලයාට සර්පයන්ගෙන් මකුණන්ගෙන් මීයන් ආදී නොයෙක් නොයෙක් සතුන්ගෙන් යම් කිසි විදිහකට කරදර ඇති වෙන්න පුළුවන්. හානියක් වෙන්න පුළුවන්. ඒ හානිය වළක්වන්න ඇඳක් පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි ද්වේෂචරිතයගේ කුටියේ එක ඇඳක් සහ එක පුටුවක් විතරක් තියෙන එක තමයි ඔහුට සප්පාය වෙන්නේ. ඇඳන් දෙකක් තියෙනකොට ඔහු ඒකත් එක්ක ගැටෙන්න ගන්නවා. ගැටිලා ඒකත් එක්ක ඒ තමන්ගේ ද්වේෂය වැඩි වෙලා තමන් කමටහන වඩන එකෙන් තමන් පරිබාහිර වෙනවා. ඒ නිසා එක ඇඳක් තියෙන, එක පුටුවක් තියෙන, ඒ බඳු සෙනසුණක් ඔහුට සුදුසුයි කියලා කියනවා. ඒ වගේම කියනවා නිවාසන පාරුකනම් පිස්ස ඔහුගේ හදර පොරෝනා ගැන කියනවා කීට මංකුණා දීගජාති මූසිකාදෙන නිශ්චේ පරිචින්දනත්තම් නාටි බහු නිවාසන පාරුකනම් පිස්ස කියන චීන පට්ට සෝමාරපට කෝසයේ කප්පාසික සුකුම කෝම සුකුමා සුකුමාදීන යං යං පනීතං. තර චීනපත්ත, සෝමාරපත්ත, කෝසෙය්‍ය මේ ආදී නොයෙක් නොයෙක් සියුම් රෙදි පිරිදි තියෙනවා. මේ සියුම් රෙදි වලින් සකස් කරපු සිවුරු ආදිය තමයි සුදුසු වෙන්නේ කියනවා මේ ද්වේෂ චරිතයට. ඔරුක සුදුසු නෑ. ඊටාම රළු විදිහට අර කලින් සඳහන් කරපු මේ රළු ස්පර්ශයක් තියෙන සිවුරු ආදිය මේ ද්වේෂ චරිතයට ගැලපෙන්නේ නෑ. ඔහු එතකොට ඒකත් එක්ක ගැටෙනවා. ඒ නිසා ඔහුට ගැලපෙන ඊටාම හොඳ සිනිඳු මනා ප්‍රනීත ආකාරයෙන් සකස් කරපු සිවුරු ආදී තමයි සුදුසු වෙන්නේ. ඒ විදිහට ඒකපට්ට දුපට්ට කියලා කියන කියන්නේ තනිපට සිවුරු හෝ දෙපට සිවුරු සුදුසුයි කියලා කියනවා. සල්ලහුකං ශමන සාරත්තේන සුරත්තං සුපරිසුද්ධ වන්නං වට්ටති. එතකොට සහල්ු සිවුරක් තමයි සුදුසු වෙන්නේ. ගොඩාක් බර සිවුරක් දේශචරිතයට ගැලපෙන්නේ නැහැ කියනවා. ඒ වගේම ශ්‍රමණ සාරුප්‍ය වෙන විදිහට පඩු ගහපෝ ඊටාම පිරිසිදු වර්ණයක් තියෙන සිවුරක් ආදියක් තමයි සුදුසු වෙන්නේ. එහෙම නැතුව ගොඩාක් දුර්වර්ණ වෙච්ච සමහර වෙලාවට සමහර සිවුරු සමහර ස්වාමීන් වහන්සේලා පෙරවන සිවුරු තියෙනවනේ කළු පාට මට්ටමට වෙන දුර්වර්ණ මට්ටමක්. ඒ වගේ දුර්වර්ණ සිවුරක් දේශචරිතයට ගැලපෙන්නේ නැහැ කියන ටිකක් පිරිසිදු වර්ණයක් තියෙන සිවුරක් තමයි ගැලපෙන්නේ. පිරිසිදු වර්ණ කියලා කිව්වහම අපේ සිවුරු වලට කැප වර්ණ තියෙනවා, අකැප වර්ණ තියෙනවා. එතකොට මේ අකැප වර්ණ සුදුසු නෑ. කැපවන දැන් අකපවර්ණයට තියෙන තනිම තනි රතු පාට සූරු සුදුසු නැහැ. තනි කහ පාට සූරු සුදුසු නැහැ. ඒ වගේම තනි කළු පාට සූරු සුදුසු නැහැ. ඒතකොට මේ වාගේ සූරු අකපවර්ණ තියෙනවා. නිල් පාට සූරු සුදුසු නැහැ. කොළ පාට සූරු එහෙම ඒ විදිහට සූරු සුදුසු නැහැ. එතකොට ඒ අකපවර්ණයන් සුදුසු නැතුව නැතුව යම්කිසි කැපවර්ණයක නමුත් පිරිසිදු සූරු හැබැයි කැප වර්ණ වල තියෙනවා පිරිසුදු වර්ණ තියෙනවා අපිරිසුදු වර්ණ තියෙනවා ටිකක් දැඩිශේ කළු පාට හුරු දුරු වර්ණ තියෙනවා නම් ඒවා සුදුසු නෑ එහෙම සිවුරක් දේශචරිතයට ගැලපෙන්නේ දේශචරිතයට ගැලපෙන්නේ ඊටාම පිරිසිදු වර්ණයක් තියෙන සිවුරක් තමයි ගැලපෙන්නේ කියලා කියනවා ඒ වගේම පාත්‍රය ගැන කියන පත්තෝ උදක බුබ්බුල නිවස සම්ධානෝ මනිවිය සුමත්තෝ පාත්‍රය ගැලපෙන හරියට නිකන් දිය බුබුලක් වාගේ මනාව සටහනක් තියෙන ඒ වගේම මණිකක් වාගේ ඊටාම මතසිලුතු වෙච්චේ ඒ වගේම නිම්මලෝ ශමන සාරුප්පේන සුපරිසුද්ධ වන්නෝ අයෝමය වට්ටෝ ඊටාම නිර්මලව සකස් වෙච්ච ශමන සාරුප්ප සාරුප්‍ය භාවයෙන් පිරිසිදුව වර්ණවත් කරලා තියෙන යකඩ පාත්‍රය තමයි ගැලපෙන්නේ කියලා කියනවා. දැන් යකඩ පාත්‍ර අපි භාවිතා කරන යකඩ පාත්‍ර සාමනසල පාත්‍රයේ පුලුස්සලා මේක තලතෙල් අලනවා. ඒ තලතෙල් අලනකොට ඊටාම ලස්සනට මේ තලතෙල් අල්ලලා ඊටාම බලන්න ලස්සන ආකාරයට යකඩ පාත්‍රය හදන්න පුළුවන්. හැබැයි මැටි පාත්‍රය ඒ තරම්ම ලස්සනට හදාගන්න බෑ. එතකොට මේ ද්වේෂතරතයාට මැටි පාත්‍රය සුදුසු නෑ. ඔහුට සුදුසු වෙන්නේ යකඩ පාත්‍රය. ඒ යකඩ පාත්‍රයත් ඊටාම හොඳට මටසිලිටු කරලා ඊටාම හොඳට තලතෙල් ආදියක් ගල්වනවා නම් ඒ විදිහට වර්ණවත් කරලා ගත්ත යකඩ පාත්‍රය තමයි ද්වේෂ චරිතයට සුදුසුයි කියලා කියන්නේ. ඒ වගේම කියනවා භික්ඛාචාර මග්ගෝ කියලා පින්නපාත යන මාර්ගය ගැන කියනවා පරිශ්ෂේ විමුක්තෝ සමෝ මනාපෝ නාති දූර නාච්චාසන්න ගාමෝ වට්ටති උපද්ද්‍රව රහිත වෙන මාර්ගයක් ගැලපෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මේ සිංහ ව්‍යාග්‍ර ආදී සතුන්ගෙන් උපද්ද්‍රව වෙන්න පුළුවන්, සර්පයන්ගෙන් උපද්ද්‍රව වෙන්න පුළුවන්. එමුදු උපද්ද්‍රව රහිත වෙන ඒ වගේම නාසි දුරේ ගොඩාක් දුර නොවන එතන කියන සමෝ මනාපෝ සමතලා වෙච්ච මාර්ගයක් මනාප සිත්කලු සිත ඇද ගන්නසුළු මාර්ගයක් තමයි ගලපෙන්නේ. ඒ වගේම අපිට කියනවා නාති දුර නාච්චසන ගමයි දෙකම කියන. ඊටාම දුරත් නොවන ළඟත් නොවන මාර්ගයක් තමයි සුදුසු වෙනවා. වික්කාචාර ගාමෝ ගම ගැන කියනවා අපිට කියනවා ඉදානි අය්‍යා ආවිනිශති इति චිත්ත සම්මත්තේ ප්‍රදේශී ආසනම් පඤ්ඤාපෙත්වා පච්චුග්ගන්වා පත්තං ආදාය ගරම් ප්‍රවේශෙත්වා පඤ්ඤත් ආශ්‍රේ නිසීදාපෙත්වා සක්කච්ඡං සහත්තා පරිවිසන්ති පාදිසෝ වට්ටති. එතකොට කියනවා සමහර ගම් තියෙනවා පින්ඩපාතේ වඩිනකොට ඒ පින්ඩපාතේ වඩින ගමේ ශ්‍රාවින්වහන්සේලාට මේ මිනිස්සු බොහෝම හොඳින් සලකනවා. ඒක සලකන්නේ කොහොමද? එතන සලකන ආකාරය තමයි එතන කියන ඉදානේ අයෝ ආගමිසතිති සිත සම්මත්තහනේ ප්‍රදේශය ආසන පඤ්ඤාපෙත්තා. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වඩින වෙලාව කියලා මිනිස්සු පාරේ සමහර වෙලාවට දූවිලි නැති වෙන්න පාරට වතුර ඉහලා පැන් ඉහලා පාර හැමදල සකස් කරනවා. අන්න ඒ අය ඉන්න ගමක් නම් අන්න මේ දේශ චරිතයට ඒක ගැලපෙනවා කියලා කියනවා. ඒ වගේම කියනවා එහෙම තැනක ආසන පනවල නිශීදාපෙත්වා ස්වාමීන් වහන්සේව ගෙත වඩම්වාගෙන හිඳුවල සක්කච්ඡන් සහත්තා පරිවිසන්ති සකස් කරලා තමන්ගේ සියතින් දානි පිළිගන්නවා නම් අන්නේ පිළිගන්වන මිනිස්සු ඉන්න ගමක් ද්වේෂ චරිතයට සුදුසුයි කියලා කියනවා. ඉතින් දැන් මෙහෙම හිතුවාම මෙහෙම කීවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් තමන් ද්වේෂ චරිතයක් තමන් භාවිතරිතයක් වුණාම අපි කොහොමද අපිට කොහොමද ඒ බඳු ගමක් අපි හොයාගන්නේ කියලා. දැන් මේ කියන්නේ ඇත්තටම ඔහුට සප්පාය වෙන ගම. සමහර වෙලාවට ගමේ ගෙවල් පිළිබඳව ප්‍රදේශයන් පිළිබඳව විහාරස්ථානයේ ඉන්න ස්වාමින්වහන්සේට සේනාසනේ මේ කමටහන් දෙන ගුරුවර ස්වාමින්වහන්සේට අවබෝධයක් තියෙන්න පුළුවන්. එතකොට ඒ අවබෝධයත් එක්ක තමන්ගේ ශිෂ්‍යයන් කමටහන් ගන්න ශිෂ්‍යයන් එක එක ගමට පින්න පාත යනකොට ඒ ඒ ගමේ ස්වභාවය අනුව මේ ශිෂ්‍යයාට කියන්න පුළුවන් ඔබ නුඹ වහන්සේ මෙන්න මේ ගමට වඩින්න. නුඹ වහන්සේ මෙන්න මේ ගමට වඩින්න කියලා කියන්න පුළුවන්. ඒකට මේ අවබෝධය සඳහා තමයි මේ සප්පාය අසප්පාය භාවය ගැන කියන්නේ. එතකොට අපිත් තම තමනුත් භාවනාවට තම තමන්ගේ කමටහනක් වඩන්න ගියාම තම තමනුත් එතකොට තමන්ගේ සප්පාය අසප්පාය භාවය තෝරගන්න මේ කියන මඟ පෙන්වීම පාවිච්චි කරන එක හොඳයි. එතකොට දැන් Taman ගමන් කරන මාර්ගය Tamanගේ දැන් දේශචරිතයනම් Tamanගේ gedara තැන පිවිසෙන මාර්ගය ඊටාම හොඳට සමතලාව සිත්කල විදිහට හදලා පාර හදාගන්නවා නම් එතකොට ඒක Tamanගේ භවනා කමටහනටත් ගැලපෙනවා. Tamanගේ ගෙවක් ආදී ඊටාම ලස්සනට දැකුම් කල විදිහට සංස් කරගන්න එක දේශචරිතයට Tamanගේ භවනාවට ගැලපෙනවා. එතකොට දැන් ගිහි පුද්ගලයන් වුණත් ඒ නිසා බලන්න පුළුවන් තමන්ගේ ගෙදර කොහොමද පරිසරය තියෙන්නේ තමන්ගේ ගෙදර පරිසරයේ වටපිටාව සකස් වෙලා තියෙන්නේ කොහොමද එතකොට දැන් මේ සප්පාය භාවය ගැන කතා කරපු නිසා ඒ සප්පාය භාවය අනුව තමන්ගේ ගෙදර තමන්ගේ නිවසේ කාමරය සකස් කරගන්න එක එහෙම නැත්නම් ගෙවත් සකස් කරගන්න එක ඉදිරිපත් සකස් කරගන්න එක ඒ දේවල් වලට මේ මඟ පෙන්වීම ගන්න පුළුවන්. දැන් තමන්ට අවබෝධ වෙනවා නම් තමන්ට නිතරම කේන්ති යනවා කියලා. තමන්ට නිතරම ද්වේෂය විශ්වෙනවා කියලා. තමන්ගේ භාවනාවට ඒක බාධාකාරී කියලා දන්නවනම් තමන් වඩා සුදුසු වෙන්නේ තමන් ඉන්න පරිසරය මෙන්න මේ විදිහට තමන්ට සිත පැහැදීමක් උපදවන ආකාරයට සකස් කරගන්න එක. එතකොට අන්න ඒ පුද්ගලයාගේ භාවනාවට ඒක යහපත් කියලා කියනවා. ඒ වගේම ද්වේෂචරිතය පිළිබඳව සඳහන් කරනවා ද්වේෂචරිතයට දානි පිළිගන්නන අය, දානි වළඳ වෙන අය කියලා කියන්නේ දානි පිළිගන්නන අය පිළිබඳ සඳහන් කරනවා පරිවේශකා පනස යේහොන්ති අබිරූපා ඊටාම ලස්සන පාසාదికා පැහැදීම එළවෙන ඒ වගේම සුනහා සුනහාතා මනාව ස්නානය කරලා සුවිලිත්තා සුවඳ විලුන් දැල්වලා දුම දුම වාස සුගන්ධ සුගන්ධිනෝ තාම සුවඳ දුමින් ඒ වාගේ වක්ෂණු සුවඳින් සුවඳවත් කරපු සුවඳවත් වෙලා තියෙන ඒ වගේම නානා විරාග ශුචි මනුඤ්‍ය වත්තාවරණ ප්‍රතිමන්ඩිතා නොයෙක් වර්ණවත් වූ පිරිසුදු සිත්කලු වස්ත්‍රාභරණයන්ගෙන් සැරසුණු සක්කච්ඡකාරිනෝ සකස් කරලා දානේ පිළිගන්න අය තමයි පිළිගන්නවන අය තමයි ද්වේෂ චරිතයට ගැලපෙන්නේ කියලා කියනවා. දැන් රාග චරිතය ගැන කියව රාග චරිතයට ගැලපෙන්නේ ඊටාම පිරිසිදු නොවන සමහරලාවට අපිරිසිදු පිළිවෙලකට දාන පිළිගන්නේ පිළිගන්නවන් නැති නිකන් විසි කරනවා වගේ විදිහට දානේ පිළිගන්නන මෙන්න මෙහෙම අය තමයි රාග චරිතයට ගැලපෙන්නේ. හැබැයි ද්වේෂ චරිතයට සමහරලාවට දාන පිළිගන්නන කියා එයා ඇඳගෙන ඉන්න ඇඳුම පිරිසිදු නැත්නම් ඔහුට දැකපු ගමන් හිතන්න පුළුවන් අපෝ මේ පුද්ගලයා මේ පිළිගන්නන දානෙත් මේ විදිහට අපිරිසුදුද දන්නේ එනිසා අන්න ඒකත් එක්ක ගැටෙනවා. එනිසා මේ ගැටීම වළක්වන්න අපිට කියන දානෙ පිළිගන්වන කෙනා ඉතින් මන රූමත් පැහැදීම එළවන ඊටාම හොඳට නාලා පිරිසිදුලා සුවඳ විලවුන් ගල්වලා ඊටාම පිරිසුදු වස්ත්‍රාභරණ ආදී හැඳ පෙරවගෙන ඉන්න අය සකස් කරලා දානෙ පිළිගන්නන අය ඔහුට ද්වේෂ චරිතයට සප්පායයි කියලා කියනවා. යාකු යාළු මොත්ත කද්දකම් ඊට පස්සේ දේශචරිතයට ගැලපෙන වළඳන දේවල් ගැන කියනවා හැඳපත් කැවිලි ආදී ගැන කොහොමද මන්නගන්ධ රස සම්පන්නං ඕජවන්තම් මනෝහරං සබ්බාකාරතනේතං යාවදත්තං වත්තති වර්ණවත් වූ ඒ වගේම සුවඳවත් වූ රසයෙන් යුක්ත වූ ඒ වගේම ඕජා සම්පන්න වූ ඊටාම හොඳ ඕජා සම්පන්න බව තියෙන මනෝහර ඒ කියන්නේ තමන්ගේ සිතට සිත් ඇදගන්නාසුළු සබ්බාකාර ප්‍රණීතං සර්වාකාරයෙන්ම ප්‍රණීත වෙච්චි දාන වස්තුන් තමයි ද්වේෂ චරිතයට ගැලපෙන්නේ කියලා කියනවා. රාග චරිතයට අපි සඳහන් කරා ටිකක් රූක්ෂ වෙන කුද්රූෂක වාගේ දහන්න ආදීන් උනත් කරලා තියෙන රූක්ෂ වෙච්ච දෙයක් ගැලපෙන්නේ. හැබැයි ද්වේෂ චරිතයට එමේ රූක්ෂ දෙයක් ලැබුණොත් ඔහු ඒකත් ගැටෙනවා. ඒ නිසා ඊටාම ප්‍රණීත ආහාරයක් තමයි ඔහුට සප්පාය වෙන්නේ. ඒ වගේම ඉරියාපතෝතිස්ස ඒක ඒකත් කරන යාම නැත්නම් වටති කියලා කරන කැමැතිකම් තියෙන්න ඕනේ. යම් කිසි විදිහකට දාන ටිකක් මදි වෙනවා නම් ද්වේෂචරිතයට ඒක දැකපු ගමන් අපෝ මේක මදිනේ කියලා හිතලා හොය එකත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ නිසා කැමැතිතාක් තියෙන තනක් නම් තමයි ගැලපෙන්නේ කියලා කියනවා. ක්‍රියාපතෝ පිස්ස ඉරියව්ව ගැනත් තියෙනවා කොහොමද? ශෙය්‍යාවා නිෂජ්ජාවා වත්තති. තමන්ගේ ඉරියාපතේ විදිහට සැතපීමේ ඉරියව්වත් හිඳගෙන ඉඳීමේ ඉරියව්වත් කියන ඉරියව් දෙක තමයි ද්වේෂ චරිතයට ගොඩක් ගැලපෙන්නේ කියනවා. ඔහුට මේ ශක්මන් කිරීමේ ඉරියව්ව කියන එක ඒ තරම් ගැලපෙන්නේ නැහැ. මොකද ශක්මන් කිරීම කියන එක ටිකක් අපහසු නිසා ඔහු ඒකත් එක්ක ගැටෙනවා. කමටහන ඒකත් එක්ක වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා සැතපීමේ ඉරියව්වත් හිඳීමේ ඉරියව්වත් කියන ඉරියව් දෙක ඔහුට වඩාත් සප්පායයි. ඒතර ඒකෙන් භවනාවට අපි එතකොට කමටහන් දෙන ගුරුවරයා තෝරගෙන මේ ඉඳගෙන කරන භාවනාවටම වැඩි දුර යොමු කිරීමක් යොමු කරන්න අවශ්‍යයි. ආරම්මණං පොළට ගැළපෙන අරමුණු කමඨහන් අරමුණු ගැන කියනවා නීල ආදීසු වන්න කසනේසු යං කිංචි සුපරිසුද්ධ වන්නන්ති. එතකොට නීල කසන පීත කසන ආදී වර්ණ කසන අතරේ ඊටාම පිරිසිදු පැහැයක් තියෙන කෂණ වර්ණයක් තමයි ගැලපෙන්නේ කියලා කියනවා. එතකොට අපිට රාගචරිතය ගැන කියවා රාගචරිතයේ මේ කසිනය කසින නිමිත්ත පිරිසිදු නැති ටිකක් අපිරිසිදු කසිනයක් සප්පයයි කියලා. හැබැයි මෙතන ද්වේෂචරිතයට එහෙම බෑ. ඊටාම පිරිසිදු වෙච්ච කසින ආරම්භණයක් තමයි ගැලපෙන්නේ. ඉතින් මේ කසින ආදී මොනවද කියලා අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. ඉතින් මේ පිළිබඳව අපිට ඊළඟ මේ කර්මස්ථාන විග්‍රහ කරන භවනා කර්මස්ථාන විග්‍රහ කරන නිර්දේශයේදී අපි දීර්ඝ වශයෙන් මේ කෂණාදී ගැන කතා කරන අපි නොදන්නා කරුණු කාරණා විශාල ප්‍රමාණයක් අපිට කතා කරන්න තියෙන දැන් ඊළඟ වැඩසටහනේ ඉඳලා අපි සාකච්ඡා කරන අතරම මේ කමටහන් ටික විස්තර විවරණය කරන්න. ඒ නිසා එතනදී අපි නොදන්නා අපිට අලුත් අදිනව කරුණු කාරණා විශාල ප්‍රමාණයක් මේ කෂණ අරමුණ ආදී වශයෙන් දැනගන්න තියෙනවා. ඒතර ද්වේෂ චරිතයගේ කෂණය අපිට කියන නිසා පිරිසිදු වර්ණවත් කෂණයක් තමයි ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මෝහ චරිතය ගැන මෝහ චරිතය ගැන කියනවා මෝහ චරිතස්ස ශේනාසනං දිශාමුඛං අසම්බාධං වත්තති යස්ස නිසින්නස්ස යත්ත නිසින්නස්ස විවතා දිශා පඤ්ඤා යන්ති. ඔහුට ගැලපෙන්නේ දැන් කුටියක් ශේනාසනයක් තියෙනවා මේ කුටි ශේනාසනේ ඉදිරිය Taman හොඳට පේනවා. ඉදිරිය Tamanගේ දැක්මට බාධාකාරී වෙන දේවල් නැහැ. එහෙම නැතිව ඊටාම උතර ඈත පේන තැනක්. අන්න ඈත පේන තැනක් වාගේ තියෙනවා නම් මේ මෝහ චරිතයට එක ගැලපෙනවා කියලා කියනවා. ඉදිරියේ බලනකොට බාධා සහිතයි නම් මොන මොනවාන්ගේ බාධාකාරී නම් මෝහ චරිතයක සිට එකත් එක්ක එක තැන කරවල ගන්න අපහසුයි කියලා කියනවා. එතකොට ඒ නිසා එක තැනක ඉඳලා බලද්දී යම් කිසි දෙයකින් මුවා වෙලා ඒ Tamanගේ පෙනීම යම් කිසි දෙයකින් බාධා වෙලා පේනවා නම් ඔහුට ඒක සුදුසු නෑ. ඒ නිසා ඈත එක දිගට පේන තැනක් තියෙනවා නම් මෝහ චරිතයට ඒක සප්පායයි කියලා කියනවා. ඊට පස්සේ ඉරියව් ගැන කියනවා ඉරියාපතේසු චංකමෝ වත්තති සක්මන් කිරීමේ ඉරියව මෝහ චරිතයට සප්පායයි කියලා කියනවා. ඊළඟට අරමුණු ගැන කියනවා මෝහ චරිතයට ගැලපෙන අරමුණු ගැන එතන කියනවා ආරම්මනම් පනස්ස පරිත්තං සුත්තමත්තං සරාවමත්තං වා කුද්දකං නවට්ටති. කෂණ ආරම්මණයක් අපි කෂණයක් හදා හදා ගන්න කියනවනේ කෂණ කෂණය ඊටාම කුඩා කෂණයක් කුඩා කුල්ලක් කියලා කියන්නේ අද වර්තමානයේ මේ කුල්ලේ ප්‍රමාණය එයයි මේකේ ප්‍රමාණය ගැලපෙන්නේ නැහැ පුළුවන් මේ සුප්පමත්තම් කියලා කියන්නේ කුල්ලක් කුඩා කුල්ලක් කියන පරිත්තං සුප්පමත්තම් කියලා කියනවා කුඩා කුල්ලක් තරම් එකක් සුදුසු නෑ කියන තේ අද වර්තමානයේ කුල්ලයි මේකයි අතරේ ගැළපීම අපිට හිතා ගන්න අමාරුයි. ශරාව මත්තං ශරාවක් කියලා කියන්නේ කෝප්පයකට. අතර පොඩි කෝප්පයක් වායේ කෂණයක් හදලා ඒ කෂණේ දිහා බලාගෙන හිටියට ඔහුගේ සිතට ඒක ගැළපෙන්නේ නෑ කියලා කියනවා. සම්බාදස්මින් හි ඕකාශී චිත්තම් භීව සම්මෝහමාපජ්ජත. එතකොට සම්බාධ අවකාශයක් නම් බලන දේ තුළ තමන්ගේ හිතට බාධාකාරී දේවල් බොහෝක් තියෙනවා නම් ඒ බඳු තැනකදී කියනවා සිත වඩා වඩා සම්මෝහයට පැමිණෙනවා මුලාවට පැමිණෙනවා කියලා. ඒ නිසා විපුල මහා කෂයන් වත්තති. ටිකක් ලොකු වෙච්චි මහත් කෂණ ආරම්භණයක් තමයි මහත් කෂණ මණ්ඩලයක් තමයි මෝහ චරිතයර සුදුසු වෙන්නේ කියලා කියනවා. ශේෂම් දෝෂ චරිතස්ස උත්තර සදිශ මේවාති ඉතිරි කරුණු කාරණා ටික ද්වේෂ චරිතයර කියපු ආකාරයේ කරුණමයි කියලා ඉදම් මෝහ චරිතස්ස සප්පාය මෙන්න මේක තමයි මෝහ චරිතයේ සප්පාය කියලා කියනවා ඊට පස්සේ ශ්‍රද්ධා ශ්‍රද්ධා චරිත බුද්ධි චරිත සහ විතක්ක චරිත පිළිබඳව පැහැදිලි කරනවා ශ්‍රද්ධා චරිතයට කියනවා ද්වේෂ චරිතයට කියපු හැම දෙයක්ම ශ්‍රද්ධා චරිතයට ගැලපෙනවා කියලා කියනවා ඒ වගේම විශේෂයෙන් ගන්නවා නම් දැන් සද්ධා චරිතය කියන්නේ අර ද්වේෂ චරිතය කියවන් ටිකක් පිරිසිදුව පිළිවෙලට තියෙන කුටිසේනාසන ආදියක් සුදුසුයි කියලා. ඒතර ඒ විදිහට තමයි සද්ධා චරිතය හැබැයි අරමුණු ගැන කියනකොට කමඨහන ගැන කියනකොට කමඨහන් අරමුණ අතරේ බුද්ධහනුසතිය ආදී අනුසති කර්මස්ථාන 6 සද්ධා චරිතයට ගැලපෙනවා කියලා කියනවා. ඒ වගේම එතකොට අපි දැන් සද්ධාචාර මෙතනදී විස්තර වශයෙන් මේ විසුද්ධි මාර්ගය දක්වන්නේ රාග චරිතයාගේ විස්තරය අපිට දක්වුවා, ද්වේෂ චරිතයාගේ විස්තරය දක්වුවා, මෝහ චරිතයටත් යම් ආකාරයක විස්තරයක් දක්වලා දැන් අපිට කියන්නේ ද්වේෂ චරිතයාගේ කියපු හැම දෙයක්ම සද්ධා චරිතයට ගැලපෙනවා. එතකොට අපි එතන කියපු කරුණු කාරණා ටික මෙතෙන් මතක් කරගන්න ඕනේ. මතක් කරගෙන එහෙමනම් දැන් තමන් එහෙම නැත්නම් තමන් ඇසුරු කරන කෙනා මේ තමන්ගේ කමතහනට බඳුන්වන පුද්ගලයා ශ්‍රද්ධාවන්ත චරිතයක් නම් ඔහු ශ්‍රද්ධාවත් කෙනෙක් නම් අන්න ඔහුට එතකොට අපි ද්වේෂ චරිතයට ගැලපෙන විදිහට දේවල් යොමු කරනවා නම් අන්න ඒ ගුරුවරයා හොඳයි. එතකොට තමනුත් තමන්ට හිතනවා නම් තමන් ද්වේෂ චරිතයක්, තමන් ශ්‍රද්ධා චරිතයක් කියලා තමන්ගේ නිවසේ වටපිටාව ආදී සකස් කරගන්නකොට මෙන්න මේ කියන කරුණු කාරණා වැදගත් වෙනවා. විශේෂයෙන් අපිට කියන්න එතකොට කමතහන් අපි තෝරගන්නකොට තමන් ශ්‍රද්ධා චරිතයක් නම් තමන් බුද්ධානුස්සතිය ආදී අනුස්සති කර්මස්ථාන හයට වැඩි ප්‍රමුඛත්වයක් දෙන එක ශ්‍රද්ධා චරිතයට සුදුසුයි. බුද්ධ චරිතය ගැන කියනවා බුද්ධ චරිතස්ස සේනාසනාදීසු ඉදන්නාම අසම්පායන්නත්ති කියලා කියනවා. ඒතරන බුද්ධි චරිතය කියලා කියන කියන කෙනාට ඉතින් සප්පාය නැත්තේ මෙන්න මේකයි කියලා එකක් නැහැ කියන හැම එකක්ම සප්පායයි. එනිසා ඔහුගේ සප්පායදී අසප්පායදී කියලා කියන දෙයක් නැහැ. ඔහු බුද්ධිමත් බුද්ධිමත් චරිතයක් නිසා ඔහුට හැම දෙයක්ම සප්පායයි කියලා කියනවා. එතකොට දැන් අපි දැන් වර්තමානයේ සමහර වෙලාවට අපිට ගත්තාම එක එක පුද්ගලයන් හැසිරෙන ආකාරයන් දිහා බලලා ඔහු රාග චරිත, ද්වේෂ චරිත ආදී විදිහට හඳුනගන්න එක පහසුයි. හැබැයි බුද්ධ චරිතය කියලා කියන එක සමහර වෙලාවට අපිට හඳුනාගන්න එක ටිකක් අපහසු වෙන්න පුළුවන්. හැබැයි යම් කෙනෙකුට පේනවා නම් සමහර වෙලාවට Tamanට හිතෙන්න පුළුවන් Tamanගේ කෙලෙස් නිසා Taman බුද්ධ චරිතයක් කියලා හිතෙන්න බැරි කමක් නැහැ. හැබැයි තමන්ට බලන්න පුළුවන් තමන්ගේ තමන් ගැටෙන ප්‍රමාණය යම් යම් කුටිසේනාසන ආදිය තුල ඉන්නකොට තමන්ගේ සිතේ ගැටීම් ආදිය ඇති වෙන ආකාරය අනුව තමන් බුද්ධි චරිතයක්ද ද්වේෂ චරිතයක්ද එහෙම නැත්නම් ඇලීමක් ඇති වෙන විදිහට අනුව තමන් රාග චරිතයක්ද කියලා උනත් තෝරා ගන්න පහසු වෙනවා තෝරා ගන්න හැකි වෙනවා ඒ අනුව තමන්ගේ ශේනාසන ආදී බලන්න පුළුවන්. ඒතකොට බුද්ධ චරිතයක් නම් අපිට සමටහන් දෙන ගුරුවරයෙක් විදිහට දන්නවා නම් මේ චරිතය බුද්ධිමත් චරිතයක් කියලා. ඒ බඳු පුද්ගලයාට ශේනාසන ආදී අපි විශේෂත්වයක් දක්වන්න අවශ්‍ය නැහැ කියලායි කියන්නේ. ඊට පස්සේ කියනවා විතර්ක චරිතය ගැන කියනවා විතක්ක චරිතයාට ශේනාසනය අපිට කියනවා විවපං දිශාමුඛං යත්ථ නිසින්නස්ස ආරාම වන පොක්කර නිරාමනීය කාණි ගාම නිගම ජනපද පරිපාටියා නීලෝභාසච පබ්බපා පඤ්ඤායන්ති තං නවත්තති කියලා කියනවා. එතකොට ඔන්න දැන් විතර්ක චරිතයට එතනත් කියන්නේ විතක්ක චරිතයට සුදුසුයි කියනවා ශ්‍රේනාසනේ විවපං දිශා මුඛං යත්ත නිසින්නස ආරාම වන පොක්කරන රාවණේ විකාණේ ඔව් එතන අපිට කියන්නේ විතරක චරිතයේ ශ්‍රේණාසනයක් ගැලපෙනවලු විවෘතයි නම් ඉදිරිය බොහොම එලිමහරක් විදිහට පේනවා නම් දැන් අපි අර මෝහ චරිතයට කියපු ආකාරයටම කියනවා ටිකක් ඈත පේන එලිමහන් තැනක් හොඳයි කියලා කියනවා හැබැයි එතන ඉඳලා බලනකොට අපිට කියනවා ඒ පුද්ගලයාට පේනවා නම් යත්ත නිසින්නස ආරාමවන පොක්කරන් රාමනේ විඛානිගාමනේ කියන ජනපත පටිපාටියන්. එතකොට එයාට බලාන ඉන්නකොට ඈත සිත් කළු ආරාම වනපොකුණු ආදී පිළිවෙලින් පේනවා නම් උතර ගම්නියම් ගම් ජනපද ආදිය පේනවා නම් නිල්වන් පර්වත ආදිය පේනවා නම් ඒක සප්පාය නෑ කියනවා. ඒතර එහෙම තැනකදී ඔහුට ඇති වෙන දේ තමයි තමන්ගේ හිතේ දකින දකින එකත් එක තමන්ට විතර්ක පහළ වෙන්න ගන්නවා. නිසා විතර්ක අතර දුවන්න පුළුවන්. ඒ නිසා ඔහුට ගැළපෙනවා කියනවා එතන මෙතන මම දාලා තියෙන මේ අපේ ස්ලයිඩ් එකේ මම දක්වපු වචනේ පොඩි වෙනසක් වෙන්න ඕනේ. ඒකේ මම මෙතන කියවද්දි මට දැන් වැටහෙන ක්‍රමයට එතන කියන්නේ දිශාමුඛං යත්තනෂින්නස්ස කියලා. එතනින් මම මම බලාපු පොතේ එතන මම හිතන්නේ ෆුල් ස්ටොප් එකක් තිබිලා තියෙනවා. මම මේ සම්නේ දිහා බලනකොට සම්නේ අපිට කියන්නේ එහෙම නෙමෙයි සන්නේ අපිට කියන්නේ එතන දිශාමුඛම් කියලා ෆුල් ස්ටොප් එකක් නැති නිසා එතන ගැලපෙනවා විතරක චරිතයට ඈත පේන සේනාසනයක් නම් සප්පාය නැහැ කියලායි ගන්න ඕනේ. ඒතර මෙතන තියෙන වචනය ටිකක් අපි වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා එලිමහනක් වන ඈත පේන ඈත යම් යම් දේවල් ගොඩක් Tamange සිතට අරමුණු වෙන තනක් නම් විතර්ක චරිතයට එබඳු තනක් සුදුසු නැහැ කියනවා. ඒ නිසා ඔහුට සුදුසු වෙන දේ කියනවා අපිට යටින් මම දාලා තියෙන්නේ. ඔහුට සුදුසු වෙන්නේ කොහොමද? ගම්භීරේ දරීමුඛේ වනපටිච්ඡන්නේ. ඒතර ගැඹුරු යම් කිසි විදිහකට පර්වත විවරයක් ඇතුළේ තියෙන දෙයක් එහෙම නැත්නම් කැලේකින් වට වෙලා තියෙන දෙයක් ඒවටත් කියනවා හත්ති කුච්චි පබ්භාර මහින්ද ගුහා සදිශේ සේනාසනේ හත්ති කුච්චි පබ්භාරේ හත්ති කුච්චි කියන විහාරස්ථානයේ හත්ති කුච්චි කියන්නේ මේ අතරම මේ අනුරාධපුරයත් ගල්ගමුවත් අතර තියෙන ප්‍රදේශයක් මේ රාජංගනයේ කිට්ටුව හත්තිකුච්චි කියන විහාරස්ථානයේ තියෙන්නේ අපි අර අනුරාධපුරයට එන අය දකින්න ඇති සමහර වෙලාවට මේ ශිරිසංගබු රජතුමා හිස දන් තැන කියන බෝඩ් එකක් තියෙනවා. ඒතර හත්තිකුච්චි විහාරය කියන ප්‍රදේශයේ. ඒතර අන්න එබඳු විහාරස්ථානයක ඉතින් මේ විසුද්ධි මාර්ගයට තවත් තැන් කීපයක මේ හත්තිකුච්චි විහාරය ආදී ගැන කියවෙන නිසා අපිට පැහැදිලි වෙන්නේ බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ තැන් දැකලා තියෙනවා. එබඳු සෙනසුණක් මේ විතරක චරිතර සුදුසුගෙන එහෙම නැත්නම් මේ මහින්ද ගුහාව සදිශය කියනවා මහින්ද ගුහාව කියන එකත් අපිට මෙතන පැහැදිලි කරන්නේ මේ විශුද්ධ මාර්ග සම්නේ සඳහන් කරනවා මහින්ද ගුහා කියන එක මම දැක්කා පැහැදිලි කරනවා මිහිඳු ගුහා නම් ශාගිරිහි මිහිඳු හතරු විසු ගුහාවයි කියලා ඒතර මිහින් තලාව, ශයගිරිය කියන්නේ මිහින් තලාවේ, මිහින් තලාවේ මිහිඳු මහරහතන් වහන්සේ වාසය කරපු ගුහාවට තමයි මහින්ද ගුහාව කියලා මෙතන සඳහන් කරන්න කියනවා. ඒබඳු ශේනාසනයක් තමයි සුදුසු වෙන්නේ කියලා කියනවා. ඊළඟට කියනවා අරමුණු වශයෙන් විතර්ක චරිතයට ගැලපෙන අරමුණු මොනවද කියලා සඳහන් කරනවා අරමුණු වශයෙන් ගත්තාම ආරම්මනෝ ආරම්මනම් පිස්ස විපුලං නවත්තති පාදි සංහි විතක් වශයෙන් සන්දහාය සන්දහවනාය පච්චයෝ හෝති. තුන අරමුණක් විපුල ආරම්මණයක් සුදුසු නෑ කියන එක ටිකක් දැන් කසිනයක් හදා ගන්නවා නම් කසිනේ ටිකක් ලොකුවට හැදුවොත් ඔහුගේ ඒ විතර්ක චරිතයට ඒ ලොකු කෂණ ආරම්භන සුදුසු නෑ. ටිකක් ගොඩාක් කුඩා එකක් ගොඩාක්ම කුඩා නොවන නමුත් ගොඩක් විශාල නැති සාමාන්‍ය ප්‍රමාණවත් අරමුණක් තමයි කසින ආරම්භණය තමයි සුදුසු කියනවා. පරිත්තම්පන වත්තති කියලා කියන එක කියන්නේ මෙතන පරිත්තම් කියලා කියන්නේ ඒක පැහැදිලි කරන කරන්නේ ඊටාම කුඩා එකක් නෙවෙයි තමන්ගේ තමන්ගේ සිතට දැන් අර අපිට කියවා ඉස්සල්ලා කෝපයක් පා ඊටාම කුඩා එකක් සුදුසු නෑ කියලා නිසා එහෙම කුඩා එකක් නෙවෙයි විශාල කෂණ මණ්ඩලයකින් තොරව ටිකක් කුඩා වෙච්ච කෂණ මණ්ඩලයක් සුදුසුයි කියන විතර්ක චරිතයට ඒ වගේම ශේෂං රාග චරිතස්ස උත්තසබ්ස මේවාති. ඉතිරි සියල්ලම අපිට කියන විතර්ක චරිතයේ හැම සියල්ලක්ම රාග චරිතයට කියපු විදිහටම දැනගන්න ඕනේ කියලා. ඒතර මෙන්න මේ විදිහට විතර්ක චරිතයටත් ගැළපෙන කමඨහන් ආදියත් අපිට පැහැදිලි කරන්න තියදුනා. ඒ අනුව අපි දැන් චරිත හයක් පිළිබඳව පැහැදිලි කරන්න තියදුනේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත කියන මෙන්න මේ චරිත හයට අදාළව ඒ චරිත හයට එකිනෙකට සප්පාය වෙන අසප්පාය වෙන සෙනසුන් ආදී පරිස්කාර ආදී පිළිබඳව මේ කෙටි විස්තරයක් තමයි විසුද්ධි මාර්ගය අපිට දෙන්නේ. හැබැයි මේ විස්තරය තුළ අපිට කියනවා මෙතකින් අපිට චරිත පිළිබඳව සම්පූර්ණ අදහසක් ඇති කරගන්න බෑ කියලා. අපට චරිතානුකූල කර්මස්ථානයක් අරගන්න කියපු නිසා ඒ චරිතානුකූල කර්මස්ථානයක් කියන තැනදී මේ කරුණු ටික අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි ඊළඟට අපිට කමඨාන් ගැන කරන විස්තරය මෙතනට වැදගත් වෙනවා. එනිසා ඒක කියනවා අයං අත්තනෝ චර්යානුකූලං චිත්ත ආගත චර්යානම් ප්‍රභේද නිධාන විභාවන සප්පායන පරිච්ඡේද විත්තරෝ. ඒතරොන්න දැන් මේ දක්වා විස්තර කරන් තියදුනේ මේ අත්තනෝ චර්යානුකූල කම්මත්තහනං කියපු තැනට ගැළපෙන විදිහට ඒ චරිත පිළිබඳව ප්‍රභේද චරිත ප්‍රභේද ටික විස්තර කරා චරිත නිදාන ටික විස්තර කරා විභාවනා පරිච්ඡේද වශයෙන් මේ චරිතයට චරිතයේ ලක්ෂණ ආදී බෙද බෙදා අපිට දැක්වුවා දැන් අද අපි සප්පාය අසප්පාය වශයෙන් අපිට පැහැදිලි කරන්න තියදුනා නිසා මෙතනින් අපිට මෙතන මෙතනකදී කියනවා නච පාව චර්යානුකූලං කම්මත්තහනම් සබ්බාකාරේන අවි ආදි කතං දැන් මෙතනින් අපිට මේ කියපු කරුණ ටිකෙන් චරිතයට ගැලපෙන කර්මස්ථානය මොකද්ද කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. දැන් අද මේ දක්වපු කරුණ ටික අනුව බලලා සප්පාය අනුව එහෙමනම් මට ගැලපෙන්නේ මෙන්න මේ වායේ කමතහනක් මෙන්න මේ වායේ කෂණයක් මෙන්න මේ වාගේ අනුස්සතියක් කියන අදහසකට එන්න බෑ කියනවා. ඒ අදහස ඇති කරගන්න පුළුවන් මේ සංහි අනන්ත රස මාතිකාපදස්ස විත්තරසය මේවා අවි භවිසති. මේට අනතුරුව එන මාත්‍රුකාපද විස්තර කිරීමේදී ඒ ඒ චරිතයට ගැලපෙන කමතහන මොකක්ද කියන එක ඒ ඒ තනදීම පැහැදිලි වෙනවා කියන කාරණේ කියනවා. ඒ නිසා තස්මා යං උත්තං චත්තාලීසාය කම්මත්තානේසු අඤ්‍යතරං කම්මත්තාං ගහෙත්වා තීත්ත කියලා අපිට ඔන්න සම 40 කර්මස්ථාන පිළිබඳව පැහැදිලි කිරීමක් කරගෙන යන්න යන්නේ. එතකොට මේ නිසා අපිට මෙතනදීට කතා කරන්න තියෙන්නේ මොනවද මේ සම 40 කර්මස්ථාන කියලා. එතකොට අපි භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් විශේෂයෙන් කමඨහන් පිළිබඳව ඇති කරගත යුතු අවබෝධය අපිට ඔන්න මෙතනින් ඉදිරියට කමඨහන් පිළිබඳව කරන විස්තරයේදී ලැබෙනවා. දැන් මේ දක්වා අපිට කතා කරන්න තියෙන්නේ මේ භාවනාවට අවශ්‍ය පරිසරය සකස් කරගන්නා ක්‍රමය, මේ භාවනාවට අවශ්‍ය පසුබිම සකස් කරගන්න ක්‍රමය තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙතනින් ඉදිරියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඒ ශ්‍රකීය චරිතයට ගැළපෙන කමඨහන් තෝරා ගැනීමේදී කමඨහන් පිළිබඳ විස්තර විවරණය. නිසා ඒ විස්තර විවරණය අපි සාකච්ඡා කරන්න ඉඩකඩ තියෙමින් එමනම් අද දවසෙත් අපි අමතකදන් වැඩසටහන මෙතනින් සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මේ දක්වා කතා කරගෙන ආව විසුද්ධි මාර්ගයේ කමඨහන් පිළිවෙලින් සාකච්ඡා කරගෙන ආවා. පිළිවෙලින් සාකච්ඡා කරන ඇවිල්ලා විසුද්ධි මාර්ගයේ අපි පිළිවෙලින් මූලපතන් සාකච්ඡා කරන ආවාශීල නිර්දේශය, ඒ වගේම දුතාංග නිර්දේශය සහ දැන් කම්මත්තාන ගහන නිර්දේශය අපි කතා කරන්න තියදුනා. එනිසා මෙතනින් ඉදිරියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරන සම 40 කර්මස්ථාන බෙදීම පිළිබඳව. ඒ නිසා මුලින්ම අපි සම 40 කර්මස්ථාන ටික බෙදලා පැහැදිලි කරගෙන එතනින් ඉදිරියට අපි කර්මස්ථාන පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අපේ සුපින්වත් හැම සියලු දෙනාටම ආරාධනය කරන මෙතනින් ඉදිරියට මේ කමඨහන් පිළිබඳ විස්තරය මනවින් ශ්‍රවණය කරන්න සහ සම්බන්ධ වෙන්න කියලා. ඒත් සමගමදී අපි අද දවසෙත් අමතකදන් දේශනා මාලාව સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් හොඳයි. එහෙමනම් ඉතින් අපි අද දවසෙත් අමතකදන් වැඩසටහන સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන පැවැත්වීමෙන් ධර්ම දානමය වශයෙන් අපි ජනිත කරගත් සකල විද පුණ්‍ය ධර්ම සම්භාරයේ අපි ශායම්සිල දිව්‍යතා මණ්ඩලයට අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම වැඩසටහන සංවිධානය කරන අපේ පින්වත් ඒ හැම සිල් දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා ඒත් සමගම වැඩසටහන ශ්‍රවණය කරන්න සහ සම්බන්ධ වෙච්චි ඒ වගේම අනාගතයේ මේ වැඩසටහන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ YouTube ඔස්සේ ආදී ශ්‍රවණය කරන බලන මේ මඟ ගමන් කරන්න උනන්දුවක් දක්වන හැම සිළු දෙනාටත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් අපි අවසන් කරමු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරමෝ තේහි